කාරණාව මෙතන සඳහන් කරලා තියෙනවා. සීලය තුළ ඉන්නකම් ඒ වැඩේට යන්නේ සිල් නැත්තම් යනවා කියන මට්ටම නීවරණ ප්‍රහාණයට හේතු වෙන මට්ටමක් නෙමෙයි කියන කාරණාව. එන පිළිතුරේ භාග්‍යතුන් හසේ මේ සීලේ මට්ටම් ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. නිවන් යන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලයා ගාව සීලය කොහොම තිබෙයිද කියලා. නිවන් හොයනවා නම් එහෙම නැත්නම් භික්ෂූන් වහන්සේට දේශනා කරපු නිවනත් ගිහි ආර්ය ශ්‍රාවකයාට දේශනා කරපු නිවනත් දෙකක් නෙමෙයි. අපි දෙගොල්ලම දකින්න ඕනේ එක නිවනයි. අපි මීට කලින් දේශනාවක සාකච්ඡා කළා භාග්‍යවතුන් වහන්සේ දකින නුවණත් සංඝරත්නයේ දකින නිවනත් දෙකක් නෙමෙයි එකක් කියලා. එහෙමනම් මහා සංඝයා දකින නිවනත් ගිහි ශ්‍රාවකයා දකින නිවනත් භාග්‍යතුන් වහන්සේ දකින නිවනත් දෙකක් නෙමෙයි එකක්මයි හැමෝටම නිවන එකයි සාධාරණයි එහෙමනම් මේ නිවන කියන තැනට යනකොට මේ භික්ෂුවගේ සීලය හා සමාන වෙන්නම වෙනවා ඔබේ සීලය. අද ඔබ පන්සිල් මත හිටියට සාමණේර ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම දස සිල් මත හිටියට උපසම්පදා ස්වාමීන් වහන්සේ මුළු ජීවිතේම උපසම්පදා සීලයේ මත හිටියට නිවන් දකින්න යන වෙලාවට ඔබට එතෙන්ට එන්නම ඒ මට්ටමට සීලය අරගෙන ටික ටික නැගිටින්න සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් අපිට කිසිසේත් සඳහන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ පල්ලෙහා මට්ටමෙන් දිවලට දිවලට යනවා කියලා. එහෙනම් හැමෝටම අඩුම තැනින් යන්න අඩුම තැනින් යන්න තිබුණා. එහෙම එකක් නැහැ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. මෙතෙන්ට හැමෝම හැමෝම වෙන්න වෙනවා නිවන ගාවට යන්න. එහෙම නැත්නම් එක එක්කිනාට එක එක නිවන් එක එක නිවන් වෙනවා. අන්න ඒ නිසා සඳහන් කළා නාගසේනයන් වහන්සේගෙන් මිලිඳු රජුගේ ප්‍රශ්නයක් ඇහුවා. මම කිව්වා දැන් අද මේ දේශනාව අහන්න රැස් වෙන පිරිස මේ තරම් තේරෙනවා අඩු ගැඹුරු තිබුණත් පිරිස අඩුයි කියලා දැක්කේ නෑ. මං කිව්වා ඒකට සංසාරේ හේතුවක් ඇද්ද දන්නේ කියලා. නාගසේනයන් වහන්සේගෙන් මිලිඳු රජු අහනවා ස්වාමීනි බණ අහන කොටත් නිවන් දකිනව නම් නැත්නම් බණ අහන කොටත් මගඵල ලැබෙනව නම් අද අපි සඳහන් කරන මේ ශාසනයේ වැඩි ප්‍රමාණයක් මාර්ගඵල ලැබලා තියෙන්නේ බණ අහලා කියලා. බණ අහනකොටත් මගඵල ලැබෙනවා නම් ගිහි අයට. ඇයි ස්වාමින් වහන්සේලා කැලෑවල ගිහිල්ලා අවුරුදු ගණන් දුක් විඳින්නේ? ඒ ස්වාමින් වහන්සේලා මේ ගිහි ජනතාවට වඩා ස්වාමීනි පව් කරමු කට්ටියද කියලා ඇහුවා. නාගසේන මහරහතන් වහන්සේ අහන්නේ. ඒ ළඟ රහතන් වහන්සේ මොකද දුන්න උත්තරේ? රහතන් වහන්සේ මිලිඳු රජුට උත්තරයක් දෙනවා මහරජය බණ අහන ගමන් මාර්ගඵල ලැබුවා නම් ඒ ගිහි අය ඒ සංසාරේ මොනවා කරලා තිබ්බයිද සංසාරේ දුතාංග පුරලා තිබ්බයි අර ස්වාමින් වහන්සේලා සංසාරේ දුතාංග වඩලා වඩලා නැහැ උන්වහන්සේලා අද පැවිදි වෙලා ඒකට වෑයම් කරනවා නමුත් අද පැවිදි වෙලා නැති වුණාට පැවිදිව හෝ ගිහිව හෝ ඉඳගෙන මේ පිරිස දුතාංග වඩලා දුතාංග වඩලා තියෙනවා. අන්න ඒ නිසායි බණ අහන ගමන් ඒගොල්ලන්ට මාර්ගඵල මාර්ගඵල හම්බෙන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා ඉඳගෙන තියෙන්නේ මොකක් අරගෙනද? ඇවිල්ලා තියෙන්නේ සුදුසුකම අරගෙන ඇවිල්ලා ඉඳගෙන තියෙන්නේ. අපි සම්මුඛ පරීක්ෂණයකට යනවා. මෙතනින් දෙන රැකියාවට සුදුසු සහතික මොකවත් මංගව නැහැ. එහෙමනම් මගෙන් ප්‍රශ්නේ විසඳනකොටම ඔබ අහවල් විභාගයට පෙනී හිටියද නැහැ කියපු ගමන් පරීක්ෂණයක් නැහැ මට එතනින්ම එළියට යන්න කියනවා. ඔබ අහවල් විභාගයට පෙනී හිටියද? ඔව්. එහෙනම් එන්න කියලා ඇතුළට එක ගිහිල්ලා මාව පරීක්ෂණයට ලක් කරලා ලක් කරලා බලනවා. එහෙමනම් සුදුසුකම අරගෙන ඇවිල්ලා නම් ඉඳගෙන ඉන්නේ එයා පරීක්ෂණයකට ලක් කරනවා. සුදුසුකම නැත්නම් එතනින්ම එළියට එළියට යනවා. එහෙමනම් අර මාර්ගඵල ලබන අය එතෙන්ට ඇවිල්ලා ඉඳගත්තේ සුදුසුකම අරගෙන. අන්න ඒකයි බණ අහන ගමන් නමුත් මාර්ගඵල ලැබුවේ. එන කාරණාව මනාව නාගසේනියන් වහන්සේ බින්දු රජුගේ ප්‍රශ්නය හැමම ඛණ්ඩණය කළ රජු පාලනය කළ උත්තරයක් දෙනවා. මේ දෙන්න අතර මහ පුදුම පුදුම ප්‍රඥාවක් මේ දෙන්නගේ තිබුණා. දැන් බිලිඳු නාගසේන ප්‍රශ්නේ බිලිඳු ප්‍රශ්නේ ධර්ම සාගරයක්. එන්න හැම කෙනෙක්ම විවේකී වෙන්න වෙලාවක පරිහරණය කරන්න වටින හොඳ ධර්ම කාරණාවක් ධර්මගතය මේ බින්දුනාගසේන කියන කාරණාව. පින්නතර ඊළඟට සඳහන් කරනවා එදා අවශ්‍යතාවය සම්පූර්ණ කරලා තිබුණ නිසා අද ඒකේ තරම් ගැටලුවක් වුණේ නැහැ. පැවිදි වෙලා හිටියත් දුතාංග දරලා නැත්නම් බොහෝ බොහෝ වෙහෙසුණා මේ ජීවිතය තුළම මාර්ගඵල නොලැබුණා වෙන්නත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ නිසා වැරදි අදහස් වලට මිනිස්සු ගමන් කරනවා කියලා සඳහන් කරනවා. ඇයි එදා වගේ නෙමේ අද ධර්මයේ වෙනස් වෙලා කියලා හිතන්න පුළුවන්. එදා නම් බණ අහන ගමන් මාර්ගඵල ලැබුණා. අද බණ ඇහුවට මාර්ගඵල ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. එහෙමනම් මොකේද මේ ශක්තිය අඩු වෙලා තියෙන්නේ? අපි හිතන්නේ ධර්මයේ ශක්තිය හීන වෙලා කියලා. හැබැයි ධර්මයේ ශක්තිය නම් හීන වෙන්නේ හීන වෙන්නේ නැහැ. එහෙනම් අපි හිතන්න අකමැති කාගේ ශක්තියද හීන වෙලා තියෙන්නේ කියලා. ධර්මයේ ශක්තිය හීන නෑ. අපේ ශක්තිය හීනයි. කොහොමද බණ අහන්න කීවේ? මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ ස්ථීර හිත පිහිටවන්න මම ශක්තිමත්ද? ඒ තුලින් බෝධ්‍යංග ධර්ම වැඩේවා. මං ශක්තිමත්ද? මේ දේශනාව අතරතුර මට මාර්ගඵලයක් අවබෝධ වේවා එතෙන්ට ශක්තිමත් බණ අහන තැන මගේ හිත දුවන්නේ නැද්ද එහා පැත්තේ කෑ ගහන තැනට මෙහා පැත්තේ සද්ද වෙන තැනට හැම තැනටම මේ හිත පැන පැන පැන පැන පැන පැන දුවනවා එහෙම නැතුව ශක්තිමත් කරගන්න මට බැරි නිසා මට මාර්ගඵලයක් ලැබුණේ නැහැ වෙන්න නැවෙන්න පුළුවන් මේ පිරිස අතර මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න තරම් පින් තියෙන අය නෑ කියලා කියන්නේ නෑ කියන්න බෑ. විශේෂයෙන් කල්යාණ මිත්‍රයන්ගේ අඩුව නිසා අපිට මේ ජීවිතෙන් එතෙන්ට යන්න යන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මයේ අඩුවක් නෙවෙයි අපේ අඩුවක්මයි එතන තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි අරති රති රහෝ මේ අරතිය හේවත් අධි කුසල ධර්මයන්හි ඇලෙන්න තියෙන කැමැත්ත නැහැ. පංචකාම ගුණෙහි ඇලීම කියන කාරණා තුල නැත්නම් ඒ කාරණාව පංචකාම ගුණෙහි ඇලීම කියන කාරණාව තමාව පාලනය කරලා තියෙනවා. මේ සීලයට සමාධියට යනවට වඩා මෙන්න මේ පංචකාම සම්පත් වල ජීවත් වෙන එක හොඳයි. ඒ තුල මම අලවනවා. අද අද සිල් ගන්නවා කියලා හිතියට අද බෑ. හෙට සිල් ගන්නවා. හෙට දන් දෙන්න යනවා. හෙට ටිකක් භාවනා කරනවා. අද මේ වැඩේ කරනවා. එහෙනම් මේ හිතේ හැටි මේ අරතිය කියන කාරණාව මම පංචකාමයට අලවනවා මිසක් මෙතනින් එහාට යන්න දෙන්නේ දෙන්නෙම නැහැ. ඒක තමයි අරතියේ ස්වභාවය. අරති රති රවෝ කියලා සඳහන් කළේ ඒකයි. එන සඳහන් කරනවා එයින් මිදිලම තමයි මේ භාවනාව කළ යුත්තේ. අරතියෙන් මිදිලම තමයි මේ භාවනාව කරන්න සිද්ධ වෙන්නේ. ඒ කාරණාව සඳහන් කරන ඒ නිසාම අභූතං අපක්කපන්තු අභූතයට බැසගත් නැති නිසා අභූතයට බැසගත්තේ නැති නිසා භූතංච අනපනයන්තෝ මොකෙන්ද මේ අභූතය කියලා කියන්නේ අභූතය නැත්නම් නොකල යුතු දේ අභූතය කියලා කියන්නේ නොකල යුතු දේ. එහෙනම් මෙතන සඳහන් කරනවා අභූතං අපක්කි පන්තෝ නොකල යුතු දේ නැත්නම් අභූතයට බැසගත්තේ නැති නිසා භූතං භූතං කියන්නේ කල යුතු දේ. භූතං න අනපනයන්තු අනපනයන්තු කියන්නේ මෙතන අපනයනය කරනවා කියලා කියන්නේ පිටට යවනවා කියන එකයි. අපනයනය කරනවා කියලා කියන්නේ පිටට යවනවා. ආනයනය කරනවා කියලා කියන්නේ ඇතුළට ගෙන්න ගන්නවා. එහෙනම් අභූතයට බැසගත්තේ නැහැ. අභූතයෙන් ඉවත් වෙන්නේ නැහැ. අභූතයට බැසගත්තේ නැහැ. නොකල යුතු දෙයට බැසගත්තේ නැහැ කවදාවත්. අභූතයෙන් ඉවත් වෙන්නෙත් නැහැ. නොකල යුතු දේ හැමදාම මම අතහැරලා තියෙන්නේ. භූතයෙන් ඉවත් වෙන්නේ නැහැ. අභූතයට බැසගන්නේ නැහැ. භූතෙන් ඉවත් වෙන්නේ නැහැ. ඊළඟට මෙතන සඳහන් කරනවා නිවනට නුසුදුසු දෙයට හිත යවන්නේ යවන්නෙත් නෑ නිවනට නුසුදුසු දේ කරන්නෙත් නෑ ඒක කොහොමද සඳහන් කරනවා යෝග යෝග සමත්වෝ හෝති යෙදීමට යෙදීමට සමර්ථයි මොකේද සමර්ථ නිවනට නුසුදුසු දෙයට හිත යවන්නෙත් නැහැ. නිවනට නුසුසු දේවල් කරන්නෙත් නැහැ. යෝග සමර්ථයි. යෝගයට මම බොහොම සමර්ථයි යෝග කටයුත්ත සම්පූර්ණ කරන්න. ඊළඟට සඳහන් කරනවා කෙලෙස් වැඩෙන තැන් කියන කාරණාවත් එතන පැහැදිලි කරලා තිනවා අපි අර මුලින් සඳහන් කරපු මේ රූප බලන්න, ගීත අහන්න තියෙන කාරණාව තමයි මේ රූප බලන්න තියෙන තැන් කියලා මෙතන පැහැදිලි කරන්නේ. ඊළඟට අනපනයන්තු බුද්ධංච කීවේ යතහ ස්වභාවය ඉවතලන්නේ නැති නිසා යෝග සමත්වෝ හෝති යෝග කරන්න හරි සමර්ථයි. තවත් ක්‍රමයකින් කායේ කායානුපස්සී කියන විස්තරය කරලා තියෙනවා ආතාපි වීරියෙන් සතර සම්‍යක් ප්‍රධාන සති සම්පජඤ්ඤ කියන වචනයෙන් සබ්බත්තක කර්මස්ථානයන් ප්‍රකාශ කරලා තියෙනවා. ආතාපි වීරයෙන් සතර සම්‍යක් ප්‍රධාන වීරයෙන් සති සම්පජඤ්ඤයෙන් සබ්බත්තක කර්මස්ථානයත් ප්‍රකාශ කරලා තියෙනවා. මොකේද මේ සබ්බත්තක කර්මස්ථානය කියලා කියන්නේ? සබ්බත්තක කර්මස්ථානය කියලා කියන්නේ අපි සඳහන් කරන චතුරාරක්ෂාව කියලා අපි කියන්නේ. මොකද මේ චතුරාරක්ෂාව? බුද්ධානුස්සතිය විශේෂයෙන් මෛත්‍රිය අසුභය මරණ සතිය. මේක තමයි චතුරාර්යක්ෂාව. භාවනාව වඩන ඕනෑම කෙනෙක් මුලින්ම ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ කාරණාව. චතුරාර්යක්ෂාව. එතකොට කෙනෙකුට චතුරාර්යක්ෂාව නැතුව භාවනා කරන්න බැරිද? චතුරාර්යක්ෂාව නැතුවත් කෙනෙකුට භාවනාවට යන්න පුළුවන්. හැබැයි මගදී පැටලෙල්ලක් ඇති වුණොත් මගදී මගදී විස්සෝපයක් ඇති වුණොත් ඒකෙන් නිදහස් වෙන මග දන්නේ නැහැ. සමහරලාට භාවනාව කරගෙන යනකොට හිතේ දැඩි රාග චේතන ඇවිල්ලා බලපෑම් කරන්න පුළුවන්. ඒ වෙලාවට මොකද කරන්නේ? හොඳ සිහියෙන් දකිනවා මගේ මේ රාගසිත මට යන්න දෙන්නේ නැහැ ඉස්සරහට කියලා. ඒත් එක්කම මාරු වෙනවා බුද්ධානුස්සතියට. බුද්ධානුස්සතිය ටිකක් වඩ아가ගෙන යනකොට මේ රාගසිත ඔක්කොම ඔක්කොම පහ වෙලා යනවා. මට ආපහු ආපහු යන්න පුළුවන් මගේ භාවනා කර්මස්ථාන ගාවට. දේශසිතක් ඇවිල්ලා බලපෑම් කරනවා යන්නම දෙන්නේ නැහැ ඉස්සරහට. හරියට මේ මගේ ඉස්සරහට පවුරක් වගේ හිටගෙන දේශය. එහෙමනම් දේශය නැමැති ක්ලේශය දුරු කරන්න නම් ඒ ක්ලේශය දුරු කරන්න නම් මෛත්‍රියට එන්න ඕනේ. අපිට ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන වචනයක් මේ සඳහන් කරන අපේ ධර්ම ටීකාවේ හරියට මේ කෙලෙස් නැගී හිටිනකොට මේ කෙලෙස් වලට පහර දෙන්න කියන ප්‍රඥාව. කොයි වගේද ප්‍රඥාවෙන් පහර දෙන්න කියන්නේ? කෙලෙස් කඳු අපි ඉස්සරහට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. කඳු මුදුනට අකුණු ගහනවා. උස් තැන් වලටනේ අකුණු ගහන්නේ. එහෙනම් කඳු මුදුන් වලට අකුණු ගහනවා. මෙන්න මේ ප්‍රඥාව කියන ශක්තියෙන් කෙලෙස් කඳු වලට පහර දෙන්න කියනවා හරියට කඳු මුදුන් වලට අකුණු ගහලා විනාශ කරනවා වගේ ප්‍රඥාවෙන් කෙලෙස් පුපුරවලා විසිරුවා හරින්න කියලා දේශනා කරනවා. ඒක කරන්න පුළුවන් හැබැයි මනාව ප්‍රඥාවක් පුරුදු කරපු කෙනෙකුට. එහෙමනම් අන්න ඒ නිසා චතුරාර්ය වටිනවා භාවනාවක් කරගෙන යනකොට මගදී ඇති වෙන ගැටලු ටික නිදහස් කරගන්න ලියා ගන්න ඕන නිසා අන්න ඒ චතුරාර්ය ආරක්ෂාවට තමයි සබ්බත්තික කර්මස්ථානය කියලා මෙතන පැහැදිලි කරලා තියෙනවා. මේ වෙලාවේ මොන භාවනාවක්ද තමන් කරන්නේ කියන සිහිය ප්‍රඥාව තමන් තුළ තියෙන්න ඕනේ. මම දැන් ඉන්නේ මොකේද? බුද්ධානුස්සතියේද? එහෙම නැත්නම් මෛත්‍රියේද? මරණානුස්සතියේද? එහෙම නැත්නම් අසුබයේද? මම දැන් ඉන්නේ. ඒ සිහිය මනාව තමන් තුළ තියෙන්න ඕනේ කියලා සඳහන් කළා. එහෙනම් විශේෂයෙන් මෛත්‍රිය වඩන වෙලාව මේ කාරණාව අපි කලින් සිහිපත් කරන්න ඇති කියලා හිතනවා. ඉස්සල්ලාම මෛත්‍රිය වැඩි යුත්තේ කාටද කියන කාරණාව මනාව කමඨාණි පැහැදිලි කරලා තියෙනවා. කාටද ඉස්සල්ලා වැඩි යුත්තේ? Tamanටමයි. එතකොට Tamanට කොච්චර වෙලා මෛත්‍රිය වඩන්න වෙයිද? කෙනෙක් විනාඩි 5ක් 10ක් මනසෝපත් වේවා කිය කිය ඉඳලා සියලු සත්‍යයන්ම මෛත්‍රිය වඩන්න පටන් ගන්නවා එතකොට. හැබැයි මේ සියලු සත්වය කියන්නේ කවුද කියලාවත් අපි දන්නේ අපි දන්නේ නැහැ. එහෙම මෛත්‍රී වඩන්නේ බෑ. එහෙම වඩන්න ගියොත් අපි බලාපොරොත්තු වෙන කවදාවත් ධානා මාර්ගයේ මෛත්‍රිය තුලින් හම්බ වෙන්නේ හම්බ වෙන්නේ නැහැ. තමන්ට මෛත්‍රී වඩලා තමන් සුවපත් කරලම ඉන්න ඕනේ. කේසාන්තේ ඉඳලා පාදාන්තේ දක්වා තමන්ට කිසිම ලෙඩක් නැති බවම මනාවම වැටහෙන්න ඕනේ. තමන්ට කිසිම ලෙඩක් නැති බව මනාව වැටුණාම තමන්ට පුළුවන් මා සතු සුවය තව කෙනෙකුට දෙන්න. දැන් මා සතු ඉන්නේ සුවය. එතකොට පුළුවන් මා මෙන්ම අහවලන් සුවපත් වේවා. ඉස්සල්ලාම මහා දුර කෙනෙකුට වඩනවට වඩා ළඟ කෙනෙකුට. හැබැයි එයා ඊටාම හිතවත් වෙලත් බෑ. ඊටාම අහිතවත් වෙලත් බෑ. මධ්‍යස්ත මිතුරෙකුට ඒක වඩන්න පුළුවන්. මා මෙන්ම ඔබ කියන එකට. හැබැයි කාන්තාවකට පිරිමියෙකුට මෛත්‍රී කරලා ඒක වඩන්න බෑ. කාන්තාවකට පුළුවන් කාන්තාවකටමයි. පිරිමියෙකුට පුළුවන් පිරිමි කෙනෙකුටමයි. ඒ ශක්තිය ඒ ශක්තිය දෙන්න. එන මෛත්‍රිය ඒ විදිහට සම්පූර්ණ කරලා වඩන්න පුරුදු වුණොත් තමයි එතනින් ධ්‍යාන මට්ටමට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉස්සරලා තමන්ගේ කායික රෝග සියල්ල අයින් කරලා තමන් පිරිසිදු වෙලාම ඉන්න අවශ්‍යයි. එහෙනම් මේ කාරණාවෙන් අද අපි ධර්ම දේශනාව නිමා කරන්න තීරණය කරනවා 11යි 20ක් වගේ කාලය වෙලා පැය තුනක් අද ධර්ම දේශනාව කරමු කියන තීරණයෙන් තමයි හිටියේ. මොකද එහෙමුණුත් ඊළඟ පැය ගත වෙනකොට දාන වේලාව වෙලා යනවා. තවත් ධර්ම දේශනාවක් තියෙන නිසා අදට මේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. මේ දේශනා මාලාවේ එක දේශනාවක් සෑම දවසකම හවස 6:30ට බෞද්ධයා රූපවාහිනී මාධ්‍යයෙන් විකාශනය කරනවා. ඒ දේශනාව නැවත නැවත අහලා CD පටේ හරි අරගෙන නැවත නැවත අහුවාම අද ශ්‍රවණය කරන කොටසේදී මිච්ච මේ ගැඹුරු කොටස් තිබුණා නම් ඒ කොටස සාකච්ඡා කරලා විසඳගන්න මනසින් ඒ පිළිබඳව නැවත නැවත විමසන්න එහෙමත් බැරි වුණොත් ප්‍රශ්න කරලා මේ කාරණාව කොහොමද සිද්ධ වුණේ කියන තැනට එන්නේ ඔබට පුළුවන් දෙතුන් පාරක් අහනකොට මම හිතනවා බොහෝ අපැහැදිලි තැන් පැහැදිලි වෙනවා. මොකද ඒකයි මුලින්ම සඳහන් කළේ සමහර වෙලාවට අහලවත් කියවලවත් නැති වචන මේ තුල තියෙන නිසා අපට අමාරුයි කියලා හැඟෙනවා දෙතුන් පාරක් විමසනකොට ඒ කාරණාව මැගහැරෙන්න පුළුවන්. අද ධර්ම දේශනාවේ මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරින් කෙරෙන ධර්මදේශනා මාලාවේ දායකත්වයේ දරනු ලබන්නේ කොළඹ 8 ලේක් පාර නම්බර 116න් 1 රාජගිරියේ පදිංචි දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඇතුළු දූ දරුවන් විසින් සිදු කරන අතර මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස් කරගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් ලංකා වාසී ලෝක වාසී අප හැම සියලු දෙනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක සියලු දුකින් මිදෙන්න සියලු කෙලෙස් බරින් නිදහස් වෙන්න අජර වූ අමර වූ අමා මහ නිවන් සුවය ලබාගෙන සැනසීම ලබන්නේ මේ මහා පුණ්‍ය සම්භාර ධර්මයන් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මේ උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව පැවැත්වීම සඳහා ඊට කරුණාවෙන් මෛත්‍රියෙන් අප වෙත මෙම ජයවර්ධනපුර ජයශේඛරාරාමේ ධර්මශාලාව ලබා දීමට උපකාර කළ විහාරාධිපති ශාස්ත්‍රපති අතිපූජ්‍ය අවසරයි රජවත්තේ වප්ප අනුනාහිපාණන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර නව ධර්මශාලාව ඉදිකර සංඝ සතුකට පූජා කළ තෙන්නකෝන් පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අතිපූජ්‍ය අවසරයි දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට හා එහි කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කිරීමත් අපවත් වී වදාලා වූ ත්‍රිනිකායික හා මහානායක හා අනුනායක ත්‍රිනිකායික මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේලා ඇතුළු අපවත් වී වදාලා සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම උතුම් මහා සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම කායික මානසික නිරෝගී සුවහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර අප සෑම දිනාගේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් වූ ධර්ම දානමය කුසල බලයෙන් අමා මහ නිවන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව මේ ධර්ම දේශනාව සිදු කරන දේශකයන්න් වහන්සේටද තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර ශාසනික කටයුතු තව තවත් දියුණුවෙන් දියුණුවට පවත්වා ගන්නේ රත්නත්‍රි ආශිර්වාදයේ හේතු වේවා. උන්වහන්සේටද ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුවය මත්පත් වේවා කියලා දායක පිරිස ආශිර්වාද කරනවා. අපි රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් දේශනා මාලාවේ ප්‍රධාන දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමාටත් හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණියටත් දූ දරුවන්ටත් ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් කරනවා වගේම මාගේ දෙමව්පියන්ටත් ධර්ම කාරණාවන්ගෙන් ජීවිතේ පෝෂණය කරන ගුරු දේවෝත්තමයන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඔබ අප සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ ඒකාන්ත පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විඤ්ඤාතේ සමිජ්ජතු